ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින්ද්‍රණන් වහන්සේගේ වැඩම වීමෙන් සිදු කරන ධර්මදේශනා මාලාවේ අද 6 වන ධර්මානුශාසනාව චිත්තෝපක්ලේශ ධර්ම හේවත් සිත කිලිටි කරන ධර්ම කරුණෝ පිළිබඳ විග්‍රහ කෙරෙන ධර්මදේශනා මාලාව සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ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 පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා පලාසං චිත්තස්ස උපක්ඛිලේසං පජහති සාදු සාදු සද්ධාවන්ත පින්තුනේ හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්තුපම සූත්‍රය ඇසුරු කොටගෙන දේශනා කරන ලබන චිත්තෝපක්ලේශ පිළිබඳ ධර්මදේශනා මාලාවේ අද 6 වැනි ධර්මානුශාසනාව. ඒ චිත්තෝපක්ලේශ ධර්ම අතර 6 වෙනුවට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පලාසෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා පලාසං චිත්තස්ස උපක්ඛිලේසං පජහති පලාසය ඒ කියන්නේ යුගග්‍රාහය එහෙමත් නැත්නම් අපිට වැටහෙන ආකාරයෙන් මේ පැහැදිලි කරගත්තොත් තමන්ට වඩා උගත්කම් වලින් ධනවත්කම් වලින් ගුණවත්කම් වලින් හැකියාවන්ගෙන් ඒ වගේම විශේෂ සුදුසුකම් වලින් තමන්ට වඩා වැඩි අය සමග තමන් සමකොට සිතන ගතිය සමකොට කටයුතු කරන ගතිය තමයි පලාසයේවත් යුගග්‍රාහයයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙය සිත කිලිටි කරන චිත්තෝපක්ලේශ ධර්මයක්. ඒ පලාසය යම් කිසි කෙනෙකුගේ සිතේ මතුනහම ඒන් සිත කිලිටි කරනවා ඒ බව යමෙක් નિවරදිව වටහා ගත්තොත් තමයි ඒ පලාසේහෙවත් යුගග්‍රාහේ නැමැති මානසික දුබලකම Tamange සිතින් දුරු කිරීම සඳහා ක්‍රියා කරන්නට පුළුවන්කම ලැබේ කවර පදනමක් මත හෝ Tamanගේ මනසෙහි මතුවෙන Tamanට වඩා ගුණවත්කම් වලින් සිල්වත්කම් වලින් හැකියාවන්ගෙන් දැනුගත්කම් වලින් බලපුලුවන්කාරකම් වලින් වැඩි අය සමග සැසඳෙන්නට සමාන වෙන්නට ඒ සමානයේක්සේ පෙනී සිටින්නට ක්‍රියා කරන්නට උත්සාහ කරන මේ දුර්වල මානසිකත්වය තමයි පලාසයයි කියලා බුදුරජාණන් වහන්සේ මෙහිදී හඳුන්වන්නේ. එය සාමාන්‍යයෙන් යුගග්‍රාහය කියන වචනේනොත් හැඳින්වෙනවා. ඒ කියන්නේ තමන් සංසන්දනය කරලා අන් අය සමග පෑහෙන්නට උත්සාහ කරන ගතිය. එතකොට මේ తত্ত্বය යම්කිසි කෙනෙක් තුළ මතුවෙන්නට පුළුවන් විශේෂයෙන් වශයෙන්ම මානය නිසාත් ඒ වගේම මදය නිසාත් මානය කිව්වහම සෙය්‍යමාන සදිසමාන හීනමාන කියලා තුන් ආකාරයකින් මතුවෙනවා එහි සදිසමානයයි කියලා කියන්නේ නිරන්තරයෙන් අනිත් අය සමග සමාන කොට සලකන ගතිය හිතන ගතිය. එතකොට මානයයි කියලා කියන්නේ මන බලනවා. අනිත් අයගේ සහ Taman අතර සංසන්දනය කරලා බලනවා. එහෙම සංසන්දනය කරලා බලනකොට කරුණු ඇතුව හෝ නැතුව තමනුත් අනිත් අයට සමානයි කියලා හිතන්නට පෙළඹෙනවා. ඒක තමයි සදිසමානය කියලා කියන්නේ. අනිත් අයට වගේම ධනවත්කම්, බලපුලුවන්කාරකම්, හැකියාවන්, සුදුසුකම් තියනවා කියලා දකිනකොට සදිසමානය ඇති වෙන්නට පුළුවන්. ගොඩක් වෙලාවට මේ යුගග්‍රාහී ගතිය එහෙම නැත්නම් පලාසය මතුවෙන්නේ එහෙම සහේතුකව ඇතිවෙන කාරණා මත නොවේ ඇත්තටම තමන් තුළ ඒබඳු දැනුගත්කමක් ඒබඳු හැකියාවක් ඒබඳු බලපලුවන්කාරකමක් ඒබඳු යෝග්‍යතාවයක් තමන් තුළ නැති වුණත් තමන්ටත් ඒ අය හා සමානව ක්‍රියා කරන්නට පුළුවන් වගේ හැඟීමක් තමන් තුළ ජනිත වෙනවා. එයින් මේ ලෝක වශයෙන් බොහෝ විනාශයන්ට පෙළඹෙනවා. ඒ වගේම මානසික වශයෙන් උත් Tamanගේ සිත කිලිටි කරගෙන කලයුත්ත නොකලයුත්ත ඒ වගේම කරන කාර්යෙහි පරමාර්ථය මග නොමග Tamanගේ ජීවන ඉලක්කයන් નિවරදිව හඳුනා නොගෙන බොහෝ කොට ජීවිතය පරාජිත තත්ත්වයටපත් වෙනවා. ඒ වගේම ඒ ක්ලේශය නිසා තමන් විසින් තමන්ගේ ගමන් මඟ හඳුනාගෙන ಗುಣධම් වඩනවා වෙනුවට අන් අය කරන කරන දේ කරන්නට ගිහිල්ලා සාංශාරික වශයෙන් අතරමං වෙන තත්වයකට ඒ අයපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ පලාසය මේ ලෝක වශයෙන් සාංශාරික වශයෙන් බොහෝ අනර්ථකාරී චිත්තෝපක්ලේශ ධර්මයක් බව අපි විශේෂයෙන් වටහා ගන්නට ඕන. ඒ වගේම අපි සිහිපත් කළා ඒ මානය වගේම මද නිසාත් මේ తত্ত্বය මතු වෙන්නට පුළුවන්. මදයයි කියලා කියන්නේ මත්වීම. සමහර කෙනෙක් කාරුණ්‍යයෙන් මත් වෙනවා. එය හඳුන්වනවා තරුණ මදයයි කියලා. සමහර කෙනෙක් නිරෝගීකමින් මත් වෙනවා. එය හඳුන්වනවා ආරෝග්‍ය මදයයි කියලා. ඒ වගේම ජීවත් වීම නිසා ප්‍රතජන කොයි කවුරුන් තුල ජීවිත මදයක් පවතිනවා. ඒ කියන්නේ දැන් අපි බොහෝ අවස්ථාවල මරණය පිළිබඳව කතා කරනවා. ඕනෑම අවස්ථාවක මරණයටපත් වෙන්න පුළුවන් ජීවිතය අස්තිරයි කියන බව අපි දන්නවා. එහෙම දන්නවා වුණත් දේවල් පිළිබඳව හිතනකොට, තීරණ ගන්නකොට, වැඩ කරනකොට අපි ඒ කටයුතු කරන්නේ අපේ ජීවිතයේ ඕනෑම මොහොතක අහෝසි වෙන්නට පුළුවන් කියන අවබෝධයෙන් යුක්තව නෙමෙයි, හරියටම සදාකාලික ජීවත් වෙනවා වගේ ආකල්පයකින්. එතකොට හුඟක් වෙලාවට මේ පලාසයට මූලික වෙනවා අර තරුණ මදය ඒ වගේම ආරෝග්‍ය මදය වැනි කාරණාවන්. එතකොට මේ මදයෙන් මත් වුනහම, තාරුණ්‍යයෙන් මත් වුනහම Tamanට කළ හැකි දේ කුමක්ද, නොහැකි දේ කුමක්ද කියලා තෝරා බේරාගන්නේ නැහැ. ඒ වගේම නිරෝගීකමින් මත් වුනහම Tamanගේ කාය ශක්තිය ප්‍රමාණය කොච්චරද, Tamanට දරන්න පුළුවන්, ඔරොත්තු දෙන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා Taman නිවැරදිව තේරුම් ගන්නේ නැහැ. මේ විදිහට මානය නිසාත්, මදය නිසාත් මේ පලාසය මතුවෙන්නට පුළුවන්. එහෙම මතුනහම සමාජයේ යම් යම් කාරණා පිළිබඳව දැනුගත් අය සමග තමනුත් නිරන්තරයෙන් වාද විවාද කරන්න තර්ක විතර්ක කරන්න එහෙම පෙළඹෙන ගතියක් ඇතැම් අය තුල අපි දකිනවා. ඒ කුමක් නිසාද? මේ කියන යුගග්‍රාහී ගතිය නිසා. එතකොට සමාජයේ හැම කෙනෙකුටම යම් ප්‍රමාණයේ දැනුගත්කමක් පවතින්නට පුළුවන් Taman තුලත් යම් යම් අංශ පිළිබඳව යම් යම් කරුණු පිළිබඳව යම් දැනුගත්කමක් තියෙන්නට පුළුවන්. නමුත් ඒ Taman යමක් දැන්නා ක්ෂේත්‍රය කුමක්ද? ඒ වගේම අන් අය ගේ දැනුගත්කම් පවතින ක්ෂේත්‍රය කුමක්ද කියලා හරියට වෙන්කොට හඳුනාගත්තොත් අපිට අනිත් අයගෙන් ඉගෙන ගන්නටත් බොහෝ දේ තියෙනවා ඒ වගේම අපි දන්නා දේෙන් අනිත් අයටත් මඟ පෙන්වන්නට උපකාර කරන්නට පුළුවන් බොහෝ තැන් තියෙනවා ඒ වගේම සමහර වෙලාවට අන් අයගේ ධනවත්කම් පිළිබඳව සැසඳෙන්නට සමහර උත්සාහ කරනවා දැන් අපි ඒ කාරණේ දකිනවා පින්කම් කරනකොට පවා අනිත් අය කටින පිංකමක් කළා නම් අපිත් ඒ වගේම කරන්න ඕනේ. ඒගොල්ලෝ අලියත්තු ගෙනල්ලා කළා නම් අපිත් අලියත්තු ගෙනල්ලා කරන්න ඕනේ. ඒගොල්ලෝ නැටුම් කණ්ඩායම් හතරක් පහක් ගෙනත් කළා නම් අපිත් කටින පෙරහැර ඒ විදිහෙන් කරන්න ඕනේ. එතකොට ඒ මිනිස්සුන්ගේ ධනවත්කම් හැකියාවන් මොන ප්‍රමාණයේද? ඒගොල්ලන්ට හිටපු පරිවාර සම්පත්තිය කොච්චරද? මට ඉච්චර ධනයක් තියනවද? මට ඉච්චර පරිවාර සම්පත්තියක් තියනවද? ඒ මට්ටමින් කරන්න පුළුවන්ද? ඇත්තටම මේ පින්කම සඳහා ඒවා අත්‍යවශ්‍ය කාරණාද? මේවා පිළිබඳව නිසි වැටහීමක් නැතිකම නිසා අන්න අය එහෙම කළා නම් අපිත් එහෙම කරන්නට ඕන කියන මේ යුගග්‍රාහී ගතිය පින්කම් කිරීමේදී පවා බොහෝ දෙනා තුළ මතුවෙන ආකාරය අපි සමාජයේ දකිනවා. ඒ වයින් පින්නතුනේ අර පින්කම වඩා උසස් විදිහට අපි කළා වගේ හැඟීමක් ඇති වුණාට සැබවින්ම ඒ පලාසේනොත් සිත කිලිටි වෙනවා ඒ අනුන්හා සැසඳෙන්නට පින්කම් කරන්න ගිහිල්ලා Tamange කුසල චේතනාවත් paludu කරගෙන කුසලයක් හීන කරගන්නවා. ඒ වගේම සමහර වෙලාවට අන් අයගේ ධනවත්කම් හැකියාවන් නිසා ඒ අය තමන්ට අවශ්‍ය විදිහට සුවිසල් මන්දිරයක් හදනවා. එතකොට අල්ලපු ගෙදර අයත් කල්පනා කරන්නේ අපිත් ඒ වගේ ගයක් හදන්න ඕන. අරගොල්ලෝ වාහනයක් ගත්තොත් අපටත් ඒ වගේ වාහනයක් ගන්න ඕන. එතකොට ඒගොල්ලන්ගේ දරුවා අසවල් පාසලට නම් දැම්මේ අන්තර්ජාත්‍යන්තර පාසලට නම් දැම්මේ අපේ දරුවක් ඒ වගේ පාසලකට දානවා. එතකොට Tamanට ගයක් හදා ගැනීම වරදක් නෙමෙයි. Tamanට වාහනයක් ගැනීම වරදක් නෙමෙයි. Tamanගේ දරුවා හොඳ උසස් පාසලකට දාලා අධ්‍යාපනය ලබා දීම වරදක් කියලා කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒ අනිත් අය කරන ප්‍රමාණයට Taman ඒවා කරන්නට නෙමෙයි. Tamanගේ හැකියාවන් Tamanගේ බලපුලුවන්කාරකම් තමන්ට හිමි ධනය තමන් උපයන ප්‍රමාණය මේවාට සරිලන්නට කටයුතු කරන්නට තරම් අපිට සිහිබුද්ධියක් තියෙන්න ඕන. ඉතින් වර්තමාන සමාජයේ හුඟක් වෙලාවට අපිට පේනවා මේ විවෘත ආර්ථික සංකල්පයත් එක්කලා මිනිස්සු සල්ලි හම්බ කරන්නේ කුමක් සඳහාද? ඒ වගේම ගෙවල් දොරවල් හදන්නේ, යාන වාහන ගන්නෙ මේ කවර පරමාර්ථයක් උදෙසාද කියලා ප්‍රත්‍යවේක්ෂා නුවණකින් කටයුතු කරන අය දහසකට එක්කෙනෙකුටත් වඩා අඩු ප්‍රමාණයක් කියලා කිව්වොත් වඩා නිවැරදි. අනිත් බොහෝ දෙනා කරන්නේ අනිත් අය කරන විදිහට, අනිත් අය හිතන විදිහට, අනිත් අය කරනවා වගේ පෙනෙන විදිහට තමනුත් කටයුතු කරන්නට ගිහිල්ලා ගිහිල්ලා සමහර වෙලාවට ඒ වගේ සුවිසල් ගයක් හදන්න, મંદિરයක් හදන්න අත්තිවාරම් දාලා මුළු ජීවිත කාලෙම තමන් උපයන ධනයත් ඒකට වියදම් කරලා තව විශාල ප්‍රමාණයක් ණය වෙලා ඒවා ගෙවා ගන්නත් බැරුව ඒ ගෙදර ජීවත් වෙන්නත් අවකාශයක් නැතුව සමහර කෙනෙක් මරණයටපත් වෙනවා. ඉතින් දරුවන්ට හරි ඒවා ඉතුරු වෙනවනේ කියලා හිතන්න පුළුවන්. නමුත් දරුවන්ගේ ඊළඟ පරම්පරාවට ඒ රටාව හරියන්නේ නැති වෙනකොට එහෙම නැත්නම් ඒ පරිසරය හරියන්නේ නැති වෙනකොට එහෙම නැත්නම් ඒ ගේ හදලා තියෙන එහි නිමාව හරියන්නේ නැති වෙනකොට එක්ක ඒවා විකුණලා යනවා. එහෙම නැත්නම් ආපහු ඒගොල්ලෝ සමතලා කරලා අර අම්මා තාත්තා කරපු වැඩේම ඒගොල්ලොත් කරන්න පටන් ගන්නවා. තමන්ගේ ජීවිතයේ සිහින මාලිගාවන් නිර්මාණය කරන්න. ඉතින් අපි ගියක් හදන්නේ ඇත්තටම සුවෙන් සතුටින් ජීවත් වෙන්න, සුවසේ ගුණධම් වඩන්න, පවුලක් හැටියට සුරක්ෂිතව ජීවත් වෙන්න කියන මේ අවබෝධය තියෙනවා නම් අනිත් අය හදන විදිහේ ගියක් හදාගන්නට නෙමෙයි අපිට සුවෙන් පහසුවෙන් සතුටින් ජීවත් වෙන්න ගියක් හදාගන්නට කරන්නට ඕනේ කියන එක අපිට මතක් වෙන්නට ඕන. ඒ වගේම වාහනයක් ගන්න ඕන දුර බැහැර ගමනක් බිමනක් යන්න. නමුත් අනිත් අය වගේ වාහනයක් ගන්නට නෙමෙයි අපේ වත්පොහසත්කම් වලට අපිට නඩත්තු කරගන්නට පුළුවන් විදිහ එකක්. සමහර විට එකවර යම්කිසි මුදලක් ලැබුණාම Tamanට ආයතනයක රැකියාව කරලා ඒකෙන් විශේෂ දීමනාවක් ලැබුණාම එහෙම නැත්නම් රස්සාවෙන් ඉවත් වෙනකොට Tamanට ලැබෙන මුදල මේ වගේ එකවර Tamanට මුදලක් ලැබුණාම එහෙම නැත්නම් යම්කිසි දිනුම් මැදීමකින් Tamanට ලොකු මුදලක් ලැබුණාම ඒ වගේ එකවර ලැබුණු මුදලක් නිසා සමහර වෙලාවට යම් සුව පහසු සුඛෝපභෝගී අධික වියදම් ඇති වාහනයක් Tamanට එකවර මිලදී ගන්නට යොමු වෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේ හැටියට සල්ලිත් තියෙනවා Tamanට ගන්නත් පුළුවන්. නමුත් ඒ සල්ලි ටික ඔක්කොම ඒකට වියදම් කරලා ඒ වාහනේ ගත්තාම එතනින් එහාට ඒක නනත්තු කරගන්නේ කොහොමද? ඒක ඒකට කොහොමද අපේ තෙල් ටික ගහගන්නේ? මේ විදිහට ටිකක් සිහි බුද්ධියෙන් කල්පනා කළේ නැතිනම් අපේ සුව පහසුව සඳහා කියලා ගන්න වාහනයම අපිට මහා හිසරදයක් කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් උපයන දේ හතරට බෙදලා ඒන් දෙකෙන් පංගුවක් මේ කියන්නේ හතරෙන් කොටස් දෙකක්ම ආයෝජනය කරන්න යලි ධනෝපායනය සඳහා තව කොටසක් තැම්පත් කරලා තියන්නේ. එතකොට හතරෙන් එක කොටසක් තමයි වියහිදම් කරන්න, පින්කම් කරන්න මේ සියල්ලටම. නමුත් ඒ ආකාරයෙන් කටයුතු කරන්නට තබා අවම වශයෙන් Taman උපයන දෙයට සරිලන විදිහට වියදම් කරන මට්ටමටවත් ණය නොවි ජීවත් වෙන්නටවත් ගොඩක් දෙනෙකුට නොහැකි වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අත්‍යවශ්‍ය කාරණයක් නිසා ණය වුණත් ඒක යම් ප්‍රමාණයකින් ගෙවාගෙන හිතේ සහනයෙන් කටයුතු කරන්නවත් බොහෝ දෙනාට නොහැකි වෙලා තියෙන්නේ මේ කියන යුගග්‍රාහී මානසිකත්වය මේ කියන පලාසය නිරන්තරයෙන් සිත් සතන් තුළ අවදි වෙලා Tamange ප්‍රමාණය નિවරදිව වටහා ගන්නට නොහැකි වෙන නිසා එතකොට අන්තර්ජාතික පාසලකට එහෙම නැත්නම් ජාත්‍යන්තර පාසලකට උසස් පාසලකට ගෙවන පාසලකට Tamange දරුවා යොමු කරලා එහෙම ඉගෙන ගන්නට සලස්වන එක හොඳයි. ඒ බඳු විශ්වවිද්‍යාලයකට යොමු කරලා දරුවට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එක හොඳයි. නමුත් තම තමන්ගේ ආර්ථික මට්ටම් එක්කලා ඒවා කරන්න පුළුවන්ද? අල්ලපු ගෙදර කෙනා එහෙම කලයි කියලා යාළුවාගේ දරුවා එහෙම ඉගෙන ගන්නවයි කියලා මේ විදිහට සංසන්දනය කරලා අපිට ජීවත් වෙන්න පුළුවන්ද කියලා ටිකක් සිහි බුද්ධියෙන් සිතා බලන්නට ඕන. ඒ හුඟක් වෙලාවට අපට අපි පිළිබඳවම අපි කරන කියන දේවල් පිළිබඳවම ප්‍රත්‍යවේක්ෂා ඥානය අහිමි වෙන්නට ප්‍රධාන හේතුවක් වෙනවා මේ විදිහට අන් අය සමග සැසඳෙන්නට උත්සාහ කරන මේ සදිසමානය සහ මේ මදයෙන් මත්වීම. ඒව නිසා ඇතිවන පලාසය සිත කිලිටි කරන ජීවිතය අඳුරු කරන මග නොමග නොපෙනී යන පරමාර්ථ පැහැදිලි නොවන කරන කියන දෙහි අර්ථය ප්‍රත්‍යවේක්ෂා නොකරන විදිහේ ඊටාම දුර්වල මානසිකත්වයක් ගොඩනගෙන සිත කිලිටි කරන චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසයි. ඊළඟට සමහර වෙලාවට අන් අයගේ සිල්වත්කම් ගුණවත්කම් එක්කලත් පෑහෙන්නට සැසඳෙන්නට උත්සාහ කරනවා. වෙනතුනේ අන් අයගේ සිල්වත්කම් ගුණවත්කම් දැකලා තමනුත් එහෙම සිල් රකින්නට ඕන, තමනුත් එහෙම ගුණධම් දියුණු කරන්නට ඕන කියලා හිතන එක වරදක් නෙමෙයි. ඒක අවශ්‍යයි. ඒ විදිහට අපි සිල්වතුන් ගුණවතුන් දිහා බලලා තමයි අපි ටිකෙන් ටික සිල් රකින්න ගුණ වඩන්න පුහුණු වෙන්නේ. නමුත් සමහර වෙලාවට අපට පෙනෙනවා ඒ සිල්වතුන් ගුණවතුන් වගේ රඟපාන්නට රඟ දක්වන්නට සමාජයේ උත්සාහ කරන අය. එතකොට Taman සෝවාන් වෙලා නැතුව සෝවාන් වෙච්ච අය වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා. Taman රහත් වෙලා නැතුව රහත් වෙච්ච අය වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා. Taman බුදු වෙලා නැතුව බුදු වෙච්ච අය වගේ පෙනී හිටින්න උත්සාහ කරනවා. ඉතින් ඒවාෙහි වෙනත් මානසිකත්වයන් තියෙන්නත් පුළුවන් ලෝකේ රැවටීම, කෛරාටිකකම්, Tamanට ධනය බලය පිරිවර එකතු කර ගැනීම ආදී වෙනත් කාරණා තියෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවල මේ කියන යුගග්‍රාහී ගතිය ඒ කියන්නේ ගුණවතුන්සේ පෙනී හිටින සිල්වතුන්සේ පෙනී හිටින මේ පලාසයත් ඔවුන්ගේ සිතට බාධා කරමින් එහෙම නැත්නම් සිත කිලිටි කරමින් මේ தത്വයට පොළඹවන්නට පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට අපි දකිනවා දැන් මහබෝසත්වරයෙක් වගේ කෙනෙකුගේ චරිතය පිළිබඳව කතා කරනකොට ඒ බඳු උතුමන් වහන්සේලා ඇස් ඉස් මස් ලේ අමුදරුවන් පවා දන් දෙනවා. තමන්ගේ ශරීර අංග ප්‍රත්‍යංග දන් දෙනවා. ජීවිතය දන් දෙනවා. ඒතකොට මේවා අහලා තියෙනවා. ඇතැම් බෝසත්වරු එහෙම කටයුතු කරනවා අපිට සමාජයේ හමු වෙනවා. එහෙම හමු වෙනකොට Tamanටත් හිතෙනවා මමත් වකුගඩුවක් දෙන්න ඕන මමත් මේ බඳු කොටසක් පරිත්‍යාග කරන්න ඕන ඒ අදහස හොඳයි නමුත් මේ අදහස මතුවෙන්නේ අර අනිත් අය වගේ මමත් කටයුතු කරන්න ඕන ඒගොල්ලෝ අංගපත්‍යංග දන් දෙනවා නම් මමත් දන් දෙන්න ඕන කියන මේ යුගග්‍රාහී මනෝභාවය නිසා නම් එහෙම Tamanට හිතෙන්නේ වෙනතුනේ එතන දාන උපපාරමිතාවයි කියන උසස් මට්ටමක් නෙමේ තියෙන්නේ දුර්වල චිත්තෝපක්ලේශ ධර්මයක් පමණ. මේවා පින්නතුනි ඊටාම පරිස්සමින් තේරුම් ගන්නට ඕන. අපි නිතරම සිහිපත් කරන්නේ එකයි රේරුකානේ මහානායක ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියන ග්‍රන්ථය නැවත නැවත කියවලා අපි තේරුම් ගත යුතුයි කියන බව අපි බොහෝ අවස්ථාවල කියා දෙන්නේ නිසා අපි තුල ඇත්තටම ගොඩනගා ගත යුතු ගුණයක් වගේ පෙනී සිටීමෙන් දුර්ගුණයම අපේ මනසේ රජ කරන්නට පුළුවන්. මේ විදිහට පින්නතුනේ එක් එක් කාරණා අරගෙන බැලුවෙන් පස්සේ අන් අය සතු විවිධ හැකියාවන් අපි හඳුනා නොගත්තොත් Tamanගේ මානය නිසා මදය නිසා Tamanටත් ඒ වගේ හැකියාවන් තියනවා කියලා හිතෙන්නට පුළුවන්. වේගෙන් වාහනයක් පදවාගෙන යන කෙනෙක් ඒ තැනත්තා වේගයෙන් යන්නේ අවශ්‍යතාවය නිසා වෙන්න පුළුවන්. අපටත් එහෙම යන්න ඕන කියලා හිතනවා. තව කෙනෙක් බියල්ලකින් පහළට බහිනවා කියලා දැනගත්තොත් මටත් ඒක පුළුවන් කියලා ගිහිල්ලා බහැලා වතුරේ වැටිලා එහෙම නැත්නම් වතුරේ තෙවිලා බොහෝ විට ජීවිත හානි කරගන්න අවස්ථා. මොහොතේ අනිත් අය පීනනවා නම් මටත් පීනන්න පුළුවන් කියලා ගිහිල්ලා දිවිතොර කරගන්න අවස්ථා. ඇයි මෙහෙම වෙන්නේ? අනතුරට අතවනන්නේ ඇයි? අනුන් කරනවා නම් මටත් පුළුවන් කියන මේ යුගග්‍රාහි මානසිකත්වය එහෙම නැත්නම් මේ පලාසයෙන් සිත කෙලසුනහම අඳුරු වුනහම තමන්ගේ හැකියාව කොතෙක්ද තමන් ඒවා පුරුදු පුහුණු කරලා තියනවද මෙතෙන්දි මට දිවි රැක ගන්න පුළුවන්ද කියන ඒවා පිළිබඳව දැක්මක් ඒවා පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් නැහැ. අර කරන දේ කරන්නට ගිහිල්ලා බොහෝ කොට විනාශ මුඛයට එළඹෙනවා. ඒ වගේම පින්නතුනි සමහර විට අන් අය සතු සුදුසුකම් විවිධ පැතිවලින් තියෙන්නට පුළුවන්. ඇතම් කෙනෙකුට සාංශාරික වශයෙන් පුරුදු පුහුණු කරපු මානසික ශක්තියක් ආධ්‍යාත්මික ශක්තියක් ප්‍රබලව තියෙන්නට පුළුවන්. ඒ බඳු ප්‍රබල ආධ්‍යාත්මික ශක්තියක් ඇති කෙනෙක් අපට පිටින් හඳුනන්නට පුළුවන් කමක් නැහැ. ඒ පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙක් වගේ සමාජයේ ජීවත් වෙන්නට පුළුවන්. හැබැයි ඒ තනත්තා අතගහන අතගහන බොහෝ දේවල් ඔහුට ඉතා ශක්තිමත්ව සිද්ධ කරන්නට හැකියාවක් තියෙනවා. අර සාංශාරික හුරුව සහ ආධ්‍යාත්මික ශක්තිය නිසා. ඉතින් මේ වගේ මේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක් එහෙම කරනවා නම් අපි කොච්චර කාලෙකින් බඳ පින්කම් කරන්න පටන් ගත්ත මේගොල්ලෝ මේ ඊයේ පෙරේද පටන් අරගෙන මෙහෙම කරනවා නම් එයි අපට කරන්න බැරි කියලා සමහරුන්ට හිතෙන්න පුළුවන්. නමුත් ඒ කුමක් නිසාද ඒ චිත්තාභ්‍යන්තරයේ පවතින මානසික ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය අපිට වෙන කාරණයකින් මැන බලන්නට පුළුවන්කමක් නැහැ ප්‍රඥාව ඇතොත් පමණයි ඒවා පිළිබඳව අනුමානයක්වත් ඇති කරගන්න පුළුවන්නේ නමුත් එහෙම අනුමාන කරන්නට පුළුවන් වෙන්නේ සිහි කල්පනාවෙන් ලෝකය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙකුට පමණයි එසේ නොකොට අර බාහිර සුදුසුකම් වලින් ඒගොල්ලන්ගේ බාහිර හැකියාවන්ගෙන් පමණක් පුද්ගලයෝ මනින්නට පෙළඹෙනකොට පුද්ගලයෙක් සතු මානසික ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය අපට කොහෙත්ම තීරණය කරගන්නට පුළුවන් කමක් නැහැ. එතකොට එබඳු පුද්ගලයන් කරන කටයුතු සමග සැසඳෙන්නට ගිහිල්ලා Taman බොහෝ කොට පරිහානියට විනාශයටපත් වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඒ අය සතු මේ ලෝක වශයෙන් ගොඩ නැගුණු ශක්තිය දැන් ධර්මයේ සඳහන් වෙනවා චිත්ත නියාම, කම්ම නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා නියාම ධර්ම පහක්. ඒතර පුද්ගලයෙක් සතුව මේ පැති පහෙන්ම යම් යම් ශක්තියෙන් පවතින්නට පුළුවන්. චිත්ත නියාම වශයෙන් සසරේ පුරුදු පුහුණු කරන ලද චිත්ත ශක්තියක් තියෙන්නට පුළුවන්. ආධ්‍යාත්මික ශක්තියක් තියෙන්නට පුළුවන්. ඒ වගේම කම්ම නියාම වශයෙන් සසරේ සිද්ධ කරගත්තු ප්‍රබල කුසල කර්මයක විපාකයක් ඒතනත්තාට මේ ජීවිතේ සතුව ඒතනත්තා කටයුතු කරනවා වෙන්න පුළුවන්. තව මේක ප්‍රකට වෙලා නැතත් ඒතනත්තා සතුව ඒ බඳු කුසල ශක්තියින් තියෙන්නට පුළුවන්. ඒ වගේම බීජ නියාම වශයෙන් මෞපිය උරුමයෙන් පවතින ඒ මූලික ඥානමය ශක්තිය ප්‍රවේණි උරුමයන් ප්‍රවේණි ගුණයන් ඒ තනත්තාට තියෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට අපේ අපේ රටේ ඉතිහාසයේ තුලත් ඒ බඳු කාරණා පැහැදිලි කරනවා රාජ්‍යත්වයේ සඳහා ඒ රාජ්‍ය උරුමය රාජ්‍ය ලේයති කෙනෙක් එතකොට මේවා නිවන් දකින්නට අවශ්‍ය කාරණා නොවෙන්නට පුළුවන්. නමුත් ඒ අදාළ කාරණයට ඒක සුදුසුකමක්. බුදුරජාණන් වහන්සේවත් ඒවා ප්‍රතික්ෂේප කළා නැහැ. කුලය කියන එක නිවන් දකින්නට අවශ්‍ය නැහැ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙලෙස් නැසීම සඳහා කුලය අවශ්‍ය නැහැ. නමුත් ඒ රාජ්‍යත්වයේ පිළිබඳව ඒබඳු තනතුරකටපත් වෙලා රාජ්‍ය ਵਿਚාරන්නත් නම් මෞපිය පරම්පරාවෙන් ජානමය වශයෙන් ප්‍රවේණි උරුමයෙන් Tamanට ලැබිච්ච බීජ නියාමයේ වශයෙන් ගොඩනැගිච්ච ශක්තියක් ප්‍රබල සාධකයක් බවට පත් වෙනවයි කියන එක බුදුරජාණන් වහන්සේ කොතනකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එතකොට උන්වහන්සේ නිවන් අවබෝධ කිරීම සඳහා එය අවශ්‍ය නැහැයි කියන බව පැහැදිලිව දේශනා කරනවා කෙනෙකුගේ ගුණධම් තීරණය වෙන්නේ කුලය මත හෝ ප්‍රවේණිය මත නෙමේ නමුත් යම් යම් හැකියාවන් ඇති කරගන්නට රාජ්‍ය පාලනය සඳහා ඒ වගේම අන් අය ඒ පරිවාර සම්පත්තිය පරිහරණය කිරීම සඳහා පුද්ගලයන් Tamanට අවනත කර ගැනීම සඳහා එබඳු පෞරුෂයක් ගොඩනගා ගන්නට ඒ බීජ නියාම වශයෙන් කම්ම නියාම වශයෙන් චිත්ත නියාම වශයෙන් Taman ගොඩනගාගත්තු ශක්තියක් නැතුව ඒගොල්ලෝ එහෙම කරනවා නම් මටත් එහෙම කරන්න බැරි ඇයිද කියලා Taman ඉදිරිපත් වීම නිසා බොහෝ ව්‍යසනයන්ට Taman විතරක් නෙමෙයි Taman පසුපස එන අනුගාමී පිරිස වුණත් ඒබඳු ව්‍යසනයකට පත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේබඳු කාරණා එකින් එක එකින් එක අරගෙන බැලුවයින් පස්සේ ඒ හැම කාරණයක් පිළිබඳව අපට සමාජයේ විවිධ උදාහරණ මතු කරගන්නට පුළුවන්. මේ විදිහට Tamanට වඩා වඩා හැම අතකින්ම ඉහළින් සිටින ධනෙන් බලෙන් ඒ වගේම දැනුගත්කම් වලින් සිල්වත් ගුණවත්කම් වලින් හැකියාවන්ගෙන් විවිධ සුදුසුකම් වලින් Tamanට වැඩි අය සමග සංසන්දනය වෙන්නට ඒහා සැසඳී කටයුතු කරන්නට උත්සාහ කිරීමෙන් Tamanුත් විනාශ වෙලා සමාජයත් විනාශ කරන අවස්ථා. එතකොට මේ විදිහට Taman තුල ඒ බඳු හැකියාවක් නැති නිසා Taman අසාර්ථක වෙනකොට ඒ අය තුල අන් අය කෙරෙහි වෛරයක් ඇති වෙන්නට පටන් ගන්නවා. ඊර්ෂ්‍යාවක් මතුවෙන්නට පටන් ගන්නවා. මේ මහ බෝසතාණන් වහන්සේගේ චරිත කතාව කියවනකොට බොහෝ කොට ඒ බඳු සිදුවීම් වලට මුහුණ පාපු අවස්ථා තියෙනවා. දේවදත්ත වැනි චරිත නිරන්තරයෙන් බෝසත්වරයා සමග සැසඳෙන්නට උත්සාහ කරනවා කරන කරන එක තමනුත් කරන්නට උත්සාහ කරනවා නමුත් බෝසත්වරයා සතු චිත්ත ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය පුණ්‍ය ශක්තිය දේවදත්ත චරිතයට නැති නිසා බොහෝ කොට අසාර්ථක වෙද තන බෝසතාණන් වහන්සේට වෛර කරන්නට පවා එතනත්තා පෙළඹෙනවා. එතකොට මේ වෛරයට ප්‍රධාන හේතුව වෙන්නේ බෝසතාණන් වහන්සේ කරපු අපරාධයක් නෙමෙයි. බෝසතාණන් වහන්සේ ඔහුට වරදක් කරලා නෙමෙයි. බෝසතාණන් වහන්සේ ලෝකානුකම්පාවෙන් ලෝකෙට යහපත පිණිස කටයුතු කරගෙන යනවා. නමුත් ඒකවත් එක්කලා සැසඳෙන්නට ගිහිල්ලා Tamanma අසාර්ථක වූ තැන බෝසතාණන් වහන්සේ සමග වෛරයක් ඇති කරගන්නවා. මේ වගේ සමාජය අපට පෙනෙනවා අනිත් කිසිම කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නැතිව තමන්ගේ පාඩුවේ තමන්ගේ දක්ෂතාවය මත කටයුතු කරගෙන යන අයට පවා වෛරක්කාරයෝ ඊර්ෂ්‍යාකාරයෝ සමාජයේ ඇති වෙන්නේ කුමක් නිසාද ඔවුන් සමග සංසන්දනය වෙන්නට මේ පලාසය නිසා යුගග්‍රාහි මානසිකත්වය නිසා බොහෝ දෙනා පෙළඹෙනවා නමුත් ඔවුන්ට ඊට සරිලන සුදුසුකම් හැකියාවක් නැති වෙනකොට ඔවුන් පරාජිත වෙනවා ඒ පරාජය උතන තමන්ට අභිභවනය කරන්නට නොහැකි වූ පුද්ගලයා පිළිබඳව එක්ක ඊර්ෂ්‍යාව ඇති කරගෙන එතනත්තා විනාශ කරන්නට කටයුතු කරනවා එහෙම නැත්නම් වෛර ඇති කරගෙන මෙලොව පමණක් නෙමේ සසරටත් ඒ වෛරය අරගෙන යන්නට පෙළඹෙනවා වෙනතුනි මේ විදිහට තමන් භෞතික වශයෙන් පරිහානියටපත් වෙනවා තමන්ගේ කීර්තිය විනාශ කරගන්නවා තමන් පිරිවරෙන් විනාශ වෙනවා. ඒ වගේම අන්න ඉදිරියේ හැල්ලුවටපත් වෙනවා. මානසික වශයෙන් තමන් පරිහානියටපත් වෙනවා. සාංශාරික වශයෙන් තමන්ට මග නොමග හඳුනාගත නොහැකිව තමන් අතරමං වෙනවා. මේ විදිහට මෙලවත් පරලවත් සසර ගමනත් විනාශ කරන බරපතල චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියටයි මේ පලාසය හෙවත් අනුන් සමග සැසඳෙන්නට උත්සාහ කරන ගතිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ தত্ত্বය උද්ගත වෙන්නට මානය සහ මදය ප්‍රධාන වශයෙන් හේතු වෙනවා ආත්ම අභිමානය හේතු වෙනවා මම කියලා තමන් කොඩියක්සේ ඉහළට ඔසවා ගන්නට දරන උත්සාහය මේ සඳහා ප්‍රධාන හේතුවක් වෙනවා මේ தත්ත්වය පාලනය කරගන්නට මේ උපක්ලේශය දුරු කරගන්නට නම් තමන්ගේ චිත්තසංතානයේ බඳු දුර්වලකමක් මතුවෙනවයි කියන කාරණේ නුවණින් තේරුම් අරගෙන ටිකෙන් ටික ඒවා පාලනය කරගන්න උත්සාහ කරන්න ඕනේ ඒ සඳහා ප්‍රධානම කාරණයක් තමයි ප්‍රත්‍යවේක්ෂාව. එහෙම ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන තමන්ගේ ජීවිතයේ අරමුණු මොනවද? තමන්ගේ සාංශාරික ප්‍රාර්ථනා මොනවද? තමන්ට ජීවිතය පිළිබඳව තියෙන නිවැරදි දැක්ම මත තමයි තමන්ගේ ගමන් මඟ හසුරුවා ගත යුත්තේ. ඉතින් බොහෝ දෙනෙකුට ඒ අයගේ ජීවිත පිළිබඳව ඒබඳු දැක්මක් ඇති බවක් තබා ජීවත් වෙන්නේ කුමක් සඳහාද කියලාවත් පැහැදිලි වැටහීමක් නැතිනම් ඒබඳු අය අන් අය දිහා බලාගෙන ඒ විදිහට අනුකරණය කරන්නට උත්සාහ කරනවා විනා Tamanට අනන්‍ය වූ ජීවන ගමන් මගක් නිර්මාණය කරගන්නට සමත් වෙන්නේ නැහැ. එනිසා අපි හැම කෙනෙකුටම අපට අපේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි දැක්මක් ඇති කරගත්තොත් පමණයි මේ ලබාගත්තු මනුස්ස ජීවිතය අර්ථ සම්පන්න කරගන්න පුළුවන් වෙන්නේ. අපට අනන්‍ය වූ ගමන් මඟයි කියලා කියන්නේ පෙන තුනේ බෞද්ධ හැටියට අපි හැම කෙනෙක්ම සිතලා තියන්නට ඕනේ Tamanගේ සාංශාරික ප්‍රාර්ථනාව කුමක්ද කියලා. Taman නිවන් අවබෝධ කරන්න යන්නේ සම්මා සම්බුද්ධත්වයෙන්ද, පච්චේක බුද්ධත්වයෙන්ද, ශ්‍රාවකයෙක් හැටියටද, ශ්‍රාවකයෙක් හැටියට නම් විශේෂ පැතුමක් ඇතුවද, එහෙම නැත්නම් සාමාන්‍ය ශ්‍රාවකයෙක් හැටියටද මේවා Taman පැහැදිලිව Taman ගැන නැවත නැවත කල්පනා කරලා තීරණය කරන්න ඕන. Taman සම්මා සම්බුද්ධත්වයේ සඳහා යනවා නම් අනුන් කරන හැටියට කටයුතු කරන්න නෙමෙයි බෝසත්වරයෙකුට යෝග්‍ය හැටියට Tamanගේ ගමන් මඟ හසුරුවා ගන්න කොහොමද? Taman පසේ බුද්ධත්වයට පැතුම් නැතුව යන කෙනෙක් නම් අනිත් අය කරන විදිහට නෙමෙයි ඒ තමන්ගේ ප්‍රාර්ථනාව සඵල වෙන විදිහට කොහොමද ක්‍රියා හසුරුවා ගන්න. තමන් ශ්‍රාවකයෙක් හැටියට නිවන් දකිනවා නම් අනිත් අය මේ භවයේම සෝවාන් වෙන්න මේ භවයේම රහත් වෙන්න උත්සාහ කරනවා කියලා මමත් ඒ සඳහා දඟලනවාද එහෙම නැත්නම් මගේ ප්‍රාර්ථනාව කුමක්ද? යම්කිසි විශේෂ බුද්ධ ශාසනයකද මම නිවන් දකින්නට අදහස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ගෞතම බුද්ධ ශාසනය තුලමද පින්නතුනේ මේ ජීවිතේ නිවන් දකින්න උත්සාහ කිරීම වරදක් කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. ඒක ශ්‍රේෂ්ඨ ප්‍රාර්ථනාවක්. හැබැයි මේ පැතුම තිබුණා වුණාට ඒකට යෝග්‍යතා Taman තුල තියනවාද? ඊට සුදුසු ප්‍රාර්ථනා තියනවාද? Tamanගේ ඉලක්කය එතනද? මේවා හරියට නොදැන තමන් අන්නය කරන විදිහට ඒගොල්ලෝ සෝවාන් වෙන්න හදනවා නම් මමත් සෝවාන් වෙන්න හදනවා. ඒගොල්ලෝ මේ භවයේ නිවන් දකින්න හදනවා නම් මමත් මේ භවයේ නිවන් දකින්න හදනවා. ඒ විදිහට අනුන් සමග සැසඳීලා කටයුතු කිරීම නෙවෙයි පින්නතුනේ තමන්ගේ ප්‍රාර්ථනාව තමන්ගේ ඉලක්කය નિවැරදිව හඳුනාගෙන ඊට අනුකූලව තමන් කරන කුසල් සහ තමන්ගේ පාරමිතාවන් નિවරදිව හසුරුවා ගන්නට ගිහි පැවිදි අපි හැමදෙනාම දක්ෂ වෙන්නට ඕන. ඒ ප්‍රාර්ථනාවන්ට අනුකූලව තමයි අපි මේ ජීවිතයේ අරමුණු සකසා ගන්න නැත්තේ. Taman ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් Taman බෞද්ධයෙක් හැටියට නිවන් අවබෝධ කිරීමට එහෙම නැත්නම් කෙලස් නැසීම සඳහායි අපි කටයුතු කරන්න අපේ ප්‍රධාන පරමාර්ථය එතනයි. එනිසා එතනට යන්නට මේ ජීවිතයේ තමන් ගිහියෙක් නම් ඒ ගිහි භූමිකාව තුළ තමන් කටයුතු කරන්නේ කොහොමද? තමන් පැවිද්දෙක් නම් ඒ පැවිදි භූමිකාව තුළ ඒ ගැනත් විශේෂයෙන් සිහිපත් කරන්න ඕන පින්නතුනේ ධර්මයයි ධර්මයයි කියලා තමන්ට ඔරොත්තු නොදෙන දෙයක් කරපින්නාගෙන හරියන්නේ නැහැ. ඖෂධයක් කියලා කොච්චර වටිනා ඖෂධයක් වුණත් Tamanට තියෙන ලෙඩේට ගැළපෙන ඖෂධයක් විනා වෙන ලෙඩකට හරියන ඖෂධයක් මේ ඖෂධේ පාවිච්චි කරලා තමයි අහවලා සනීප වුනේ මේක බොහොම බලසම්පන්න ඖෂධයක් බොහොම මිල අධික ඖෂධයක් කියලා ඒ ඖෂධයේ මිල අධිකකම හෝ බලවත්කම හෝ ගැන හිතලා හරියන්නේ නැහැ ඒ ඖෂධේ Tamanගේ රෝගයට ගැළපෙනවද කියලා බලන්න ඕනේ එහෙමනම් තමයි ඒකට ඒක Tamanට යෝග්‍ය වෙන්නේ සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඖෂධය නිවැරදිව රෝගය හඳුනාගෙන අවස්ථාව හඳුනාගෙන ප්‍රමාණය හඳුනාගෙන පාවිච්චි කළොත් ඖෂධයෙන් නිරෝගී වෙන්නට පුළුවන්. හැබැයි ඒ ඖෂධයම අනර්ථය පිණිස හේතු වෙන්නට පුළුවන්. අදාළ රෝගයට නෙවෙයි නම් පාවිච්චි කරන්නේ, නිසි අවස්ථාවේ නෙවෙයි නම් පාවිච්චි කරන්නේ, ප්‍රමාණය දැනගෙන නෙවෙයි නම් පාවිච්චි කරන්නේ. අර වටිනා ඖෂධයෙන්ම ජීවිත හානියක් වුණත් වෙන්නට පුළුවන්. දහම කියලා කියන්නේ සංස්කාර ධර්මයන්, මේ විශ්ව ධර්මයන් ඒවා අනිවාර්යයෙන්ම යහපතම වෙනවා කියලා කිසිම ධර්මයක් නැහැ පින්නතුනි. සියල්ල සංස්කාර ධර්ම. කුසලයක් සංස්කාර, අකුසලයක් සංස්කාර. ඒ අකුසලය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ වගේම තමයි කුසලයක් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ප්‍රඥාව කියන්නේ සංස්කාර ධර්මයක්. ප්‍රඥාවත් අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි, අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. එහෙමනම් අපිට නිවන් දකින්නට අවශ්‍ය වෙන්නේ ප්‍රඥාවයි. හැබැයි මේ ප්‍රඥාව පවා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ සංස්කාර ධර්මයක් කියන බව තේරුම් අරගෙන ඒවා ਸਰව සුභ වශයෙන් අපට කටේ හඳුනාගෙන ක්‍රියා කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසායි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ධර්මය වුණත් අර සර්පයා වලිගෙන් අල්ලා ගන්නාසේ වැරදි තැනින් අල්ලා ගන්නට එපා. නිසි විදිහට ගන්නට ඕනේ. Taman ජීවත් වෙන පරිසරය, Taman සතු සාධක, Tamanගේ ප්‍රාර්ථනා, Tamanගේ හැකියාව මේවා නිවැරදිව හඳුනාගෙන ඊට යෝග්‍ය ආකාරයෙන් ධර්මය අසුරු කළොත් පමණයි ඒ දහමෙන් අපට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් අර සර්පයා වලිගෙන් අල්ලා ගත්තාම ආපසු දෂ්ට කරන්නා වගේ ඖෂධය වරදවා ගත්තාම ඒින්ම දිවිතොර කරන්නාසේ දහම වරදවා ගත්තොත් ඒින්ම පරිහානියක් සිද්ධ වෙන්නට පුළුවන්. ඒ වගේම තව සමහර කෙනෙක් අර Tamanට ඊතර වෙන්නට උදව් වුනේ මෙයයි කියලා පහුර කරපින්නාගෙන යන්නාසේ ඒ දහමම කරපින්නාගෙන එයම පැලඳගෙන එයම වැළඳගෙන ඒ මත්තේම Tamanගේ ජීවිතය හුවා දක්වන්නට උත්සාහ කරනවා. ඒ බඳු තන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දහම පහුරක්සේ ඊතර වෙන්නට පමණයි. ඒ කරපින්නාගෙන යන්නට නොවේ. නිසා දහම පිළිබඳව උනත් අන් අය සමග සංසන්දනය වෙලා හෝ ඒ වගේම තව කෙනෙක් වගේ පෙනී හිටින්නට උත්සාහ කිරීම යෝග්‍ය නැහැ පින්නතුනේ අපිට සරියුත් හාමුදුරුවෝ වගේවත් මුගලන් හාමුදුරුවෝ වගේවත් එහෙම නැත්නම් සුජා විසාකාව වගේවත් අනාථපිණ්ඩික සිටුතුමා වගේවත් වෙන්න අපට පුළුවන් කමක් නැහැ හැබැයි ඔවුන් එතනට පැමුණුනේ කවර ධර්ම ප්‍රගුණ කරලද Tamange ප්‍රාර්ථනාවත් එවන්නක් නම් ඒ ධර්ම ප්‍රගුණ කිරීමෙන් යම් දිනක අපට එතනට පැමිණෙන්නට පුළුවන් කියන මේ කාරණේ වටහාගෙන ප්‍රාර්ථනාව හඳුනාගෙන Taman සතු සාධක අවස්ථා ප්‍රමාණයන් හඳුනාගෙන ඊට යෝග්‍ය ආකාරයෙන් ಗುಣධම් වඩන්න නම් ඊට ගැළපෙන ප්‍රත්‍යවේක්ෂාවක් අපි සතුව තියෙන්නට ඕනේ සති සම්පජඤ්ඤයක් අපි සතුව තියෙන්න ඕනේ ඒ නිසා දහම පිළිබඳවත් අන් කරුණු පිළිබඳවත් ලෝකයේ අන් අය සමග සැසඳෙන්නට උත්සාහ නොකොට තමන් සතු කාරණා පිළිබඳව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා ඒ වගේම සති සම්පජඤ්ඤේ යුක්තව තමන්ගේ ප්‍රාර්ථනාවලට තමන්ගේ ජීවන අරමුණු වලට යෝග්‍ය ආකාරයෙන් තමන්ගේ ජීවිතේ ගොඩනගාගෙන මේ අනුන් සමග සැසඳෙන යුගග්‍රාහී ගතිය හෙවත් පලාසේ නැමැති චිත්තෝපක්ලේශ ධර්මයේ දුරු කරන්නට මෙය සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා සාදු සාදු සාදු ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය අතිපූජ්‍ය කුකුල්පනේ සුදස්සේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. එම ධර්මදේශනාවේ සංසතිය ફોකසට් පැටියක් ඔබට ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ගෞරවනීය ගෞරවනීය ස්වාමින්ද්‍රණන් වහන්සේගේ වැඩමවීමෙන් සෑමීරදා දිනකම පෙරවරු 8ට ප්‍රචාරය කෙරෙන චිත්තෝපක්ලේශ ධර්ම පිළිබඳ විග්‍රහ කරන ධර්මදේශනා මාලාවේ මීළඟ ධර්මානුශාසනාව එළබෙන ඉරිදා පෙරවරු 8ට බලාපොරොත්තු වන්න. ඔබට පෙරවන් සරණයි.